මේ දවස් ටිකේ මම පැහැදිලි කරපු කරුණු තුළදී ඉස්මතු කරලා පෙන්නවා කෙලස් කියන කාරණාව අපට සමහර වෙලාවට ලෝකේ ප්‍රකට වෙන මට්ටමින් නැතුව පවා එන්න පුළුවන්. එයාට එතකොට කෙලෙස් නැති බවක් තමයි ලෝකේ ඉස්මතු වෙන්නේ. කෙලෙස් නැති බවක් ලෝකේ ඉස්මතු වෙද්දිත් යථාර්ථයක් දකින්න බැරි වෙන අවස්ථා තියෙනවා. මොකද හේතුව යට කෙලෙස් ඉක්මවන්න බැරි බව කියන කාරණාව මුල් කරගෙන මම මේක සක්කාය නිරෝධයට යොමු කරන්න බෑ කියන කාරණාව පැහැදිලි කරන්නට යෙදුනා. අන්න ඒ වගේම කෙලෙස් නැති අයට කෙලෙස් නැහැ කියලා දන්නේතිකමක් එක්කම කෙලෙසේ වර්ධනය වීමක් පිළිබඳව අනංගන සූත්‍රයේදී පැහැදිලි වෙනවා. දැන් අපි කෙලෙස් තියෙනවා නම් කෙලෙස් තියෙන බව දැන ගැනීමත් දියුණුවක් වෙනවා. බෑ කෙලෙස් නැතුව තියෙද්දි කෙලෙස් නැහැ කියලා දන්නේ නැත්නම් ඒ කියන්නේ යාට කෙලෙස් නැහැ කියලා දන්නේ කියන්නේ කෙලෙසේ පිළිබඳවත් කෙලෙසේ නොවන බව පිළිබඳවත් ඒ සියල්ලක්ම දැනගන්නට ඕන කෙලෙස් නැහැ කියලා දැනගන්න. නැතුව හේදි කෙලෙස් නැති බවක් කියන්නේ කෙලෙස් එන්න ඉඩක් නැති තැන කෙලෙස් නැති බවක් ප්‍රකට වීම කෙලෙස් එක්ක නැතුව ඉදීම කෙලෙස් නැහැ කියන එක නෙමෙයි. කෙලෙසයට එන්න ඉඩක් ඇති තැනදී තමයි කෙලෙසයක් නැති බව දැනගන්න ඕනේ. ඉතින් අපි හික්මෙන තැනදී අපට හැම වෙලෙම හික්මීම තුළ ධර්මයේ එක චින්තනයක් යෙදෙනවා නම් චින්තනයක් මිසක් ලැබ ගැනීමක් නෙමෙයි. ඒ චින්තනයත් එක්ක කෙලෙස් ඉක්මවන ප්‍රතිපදාව ප්‍රායෝගික කරන්න පුළුවන්. අපි ඊ කතා කරපු ධම්මඤ්ඤෝ සූත්‍රෙත් පැහැදිලි කරා ක්ලේශ ඉක්මවන නැත්නම් සැබෑවටම ධර්ම යථාර්ථවාදී වෙනවා නම් ජීවිතයේ යෙදෙන කරුණ තුළදී හිතන්න ඕන බවක් නිරන්තරයෙන් ඉස්මතු වෙනවා ලැබ ගැනීමක් එක්ක වාසය කිරීමක තියෙන ප්‍රශ්නය දකින නිසා ලැබගෙන ඉන්න බැරි වෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ ඉක්මීමක් තියෙනට ඕනේ. මම අද පැහැදිලි කරන්නේ අනංගන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර දේශනාව. ඒවම මේ සුතන් වශයෙන් ආනන්ද මහරහත් උත්තමයන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඒකන් සමයම් භගවා සාවත්‍යං විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකස්සාරාම. ඒ කාලේ භාගවත් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළ සවැත් නුවර 제තවනාරාම. තාත්‍රකෝ ආයස්මා සාරිපුත්තෝ භික්ඛු ආමන්ත්‍රේති. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ භික්ෂුන් අමතන්නේ. ආවසෝ භික්කවෝති කියලා වැට් මහණෙනි කියලා අමතනවා. ආවසෝතිකෝතේ භික්කෝ ආයස්මන් ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසෝ වැට්නි කියලා ආයස්මතුනි කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේට පිළිවදන් දෙනවා ආයස්මා සාරිපුත්තෝ ඉතදෝටි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ වදාරනවා. චත්තාරෝමි ආවසෝ පුද්ගලෝ සංතෝ සංවිජ්ජමානා ලෝකස්මි ලෝකයේ පුජ්‍යලය හතර දෙනෙක් විද්‍යාමානයි. හතමේ චත්තාව කවුදේ හතර දෙනා. ඉදාවසු ඒකච්චෝ පුද්ගලෝ සාංගයෝන් සාංගනෝව සමානෝ අත්තිමේ අජ්ජත්තං අංගනන්ති අතහ භූතං නප්පජානාති. අන්න එතකොට මොකද්ද මේ කියන්නේ? අවත්නි එක්කෙනෙක් ඉන්නවා කෙලස් තියෙනවා. හැබැයි කෙලස් තියෙන බව අතහත් වශයෙන් දන්නේ නැහැ. පළවෙනි කෙනා කවුද? කෙලස් තියෙන කෙනෙක්. හැබැයි කෙලස් තිබ්බට ඒ කෙලස් තියෙනවා කියලා යථාර්ථ වශයෙන්ම දන්නේ නැහැ. ඉදපනාවසෝ ඒකච්චව පුද්ගලෝ සංගන සංගනෝවා සමානෝ අත්තිමේ අජ්ජත්තං අංගනන්ත තහබුතං පජානාති. දෙවෙනි එක තමයි කෙලස් තියෙනවා. හැබැයි කෙලස් තියෙනවා කියලා දන්නවා. එතකොට කෙලේශය පිළිබඳව දැන ගැනීමක් තියෙනට ඕනේ. වෙන තැනක අල්ලගෙන කෙලේශයක් තුල ඉඳගෙන මේක වැරදි කියන එකක් දකින්න කාරණාව නෙමෙයි කියන්නේ. තියෙන්නා වූ කෙලෙසය එක්කම තියෙන්නා වූ කෙලෙසය තහත් වශයෙන් දන්නා බව. එතකොට ඒක තමයි දෙවෙනි පුජ්‍යලය. තුන්වෙනි පුජ්‍යලය තමයි කෙලෙස් නැහැ. ඉදාවසෝ ඒකච්ච පුද්ගලෝ අනංගනෝවා සමානෝ නත්තිමේ අජ්ජත්තං අනංගන අංගනන්තයට හුත නප්පජානාති. කෙලෙස් නැහැ. කෙලෙස් නැතුව තියෙද්දි කෙලෙස් නැහැ කියලා තහත් වශයෙන් දන්නේ නැහැ. කෙලෙස් නැතුව තියෙද්දි කෙලෙස් නැහැ කියලා තහත් වශයෙන් දන්නේ නැහැ. හතරෙනි කියන අයිදපනාවසෝ ඒකච්චය පුද්ගලෝ අනංගනෝවා සමානෝ අනංගනෝ සමානෝ නත්ති මේ අජ්ජත්තං අංගනන්ති යතහබුතං පජානාති. කෙලෙස් නැති තැන කෙලෙස් නැහැ කියලා යථාර්ථ වශයෙන්ම දන්නවා. ඒක යථාර්ථ වශයෙන්ම දැනගන්නට ඕනේ. දැන් ඔන්න පුජ්ජලිය හතර දෙනා පළවෙනි කෙනා කෙලෙස් තියෙනවා කෙලෙස් තියෙනවා කියලා යථාර්ථ වශයෙන් දන්නේ නැහැ. දෙවෙනි කෙනා කෙලෙස් තියෙනවා කෙලෙස් තියෙනවා කියලා යථාර්ථ වශයෙන් දන්නවා. තුන්වෙනි කෙනා කෙලෙස් නැහැ කෙලෙස් නැහැ කියලා යථාර්ථ වශයෙන් දන්නේ නැහැ. හතරෙනි කියන කෙලෙස් නැහැ කෙලෙස් නැහැ කියලා හත් වශයෙන් දන්නවා. එතකොට ලෝකයේ යෙදෙන කෙලෙසයත් ඒ කෙලෙසේ ස්වභාවයත් පිළිබඳවයි මේ කතා කරන්නේ. ලෝකයේ යෙදෙන කෙලෙසේ නැහැ කියන කාරණා කාරණාවේදී එය දන්නේ නැහැ කියලා කියන්නේ එතන නුවණක් ඉස්මතු වෙලා නැහැ. නුවණක් ඉස්මතු වෙලා තියෙනවා නම් කෙලෙස් නැති බව නුවණක් තියෙන්නට ඕන. කියන්නේ යම් කෙලෙසයක් නැහැ කියලා. යථාර්ථ වශයෙන්. යථාර්ථ වශයෙන් දකිනවා කියනකොට කෙලෙසියත් සකස් වීමත් කියන මේ සියල්ලක්ම දකින නෝනක් යක් තියෙන්නේ. යථාර්ථ වශයෙන් දකිනවා කියනකොට. ඒකයි මම අර මේ දවස් ටිකෙන් පැහැදිලි කරේ සමහර වෙලාවට ලෝකයේ මට්ටමින් කෙලෙස් නැති ජීවිතයක් වෙන්න පුළුවන් කීකරුයි නිහතමානී ලෝකයේ මට්ටමින් කරුණ තියෙන්න පුළුවන් හැබැයි කෙලෙස් නැහැ කෙලෙසේ කියන කාරණාව මොකක්ද කියලා යථාර්ථයෙන් දකින්නේ නැති නිසා කෙලෙස් නැති බවෙත් යථාර්ථයක් නොදැකීමෙන් කෙලෙසයකට ඉඩ ලෝකයේ මට්ටමින් කෙලෙසයකට ඉඩ ඉස්මතු වෙලා එනවා මොනම හෝ ක්‍රමයකට කෙලෙසයක් එනවා ඒ ඉන්නා වූ පරිසරය අනුව තමයි ඒ කෙලෙසේ එන්නේ දැන් ලෝකයේ මට්ටමින් තියෙන දෙයේදී ලෝකේ කාමයන් කියන කාරණාව තියෙනවානේ කියන්නේ ගිහි ජීවිතයේ ඉන්නකොට ගිහි ජීවිතයේ කාමයේ භුක්ති විඳින විදි තියෙනවා. අපි ගත්තොත් එහෙම චිත්තපටි බලන එක, කාන්තාවන් ඇසුරු කරන එක, ඊළඟට මේ බන්ධන, ඊළඟට ওই විදිහට විවිධාකාර ගිහි ජීවිතය ගත කරන කෙලෙස් තියෙනවා. ඊළඟට ආහාර රුචිකම, ආහාර වලට ලොල්කම විවිධ විදිහට තියෙනවා. හැබැයි ඔය කාරණා ඉක්මවපු තැනදී අපේ සමාජයේත් ඒකට දාලා කෙලෙස් තියෙනවා. වෙන ස්වરૂපයකින් කෙලෙස් එනවා. අර බන්ධන අර විදි සියල්ලක්ම ඉස්මතු වෙලා එනවා. හැබැයි ලෝකයේ මට්ටමින් හොඳයි. ලෝකයේ මට්ටමින් හොඳ වුණාට අර කෙලෙසයක් නැති භවයේ නුවණ නෙවෙයි තියෙන්නේ. වෙන කෙලෙසයකට ඒ පරිසරයෙන් කෙලෙසයකට ඉඩක් ඉස්මතු වෙන කාරණාවක් තියෙනවා. මෙන්න මේකේ ලස්සනට බුදුරන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කරුණු පැහැදිලි කරනවා. දැන් යම් පුජ්‍යලයේ කෙලෙසේ තමා තුළ තියෙද්දී කෙලෙස තහත් වශයෙන් දන්නේ නැත්නම් අන්නේ පුජ්‍යලයා දුර්වල කියන ගණයටයි වැටෙන්නේ. යථාර්ථය දන්නේ නැති පුජ්‍යලයා අයන් ඉමේසං දින්නම් පුද්ගලානම් සාංගනංග සතන් හීන පුරිසවක් ආයති. එයා හීන පුරුෂයෙක්. ඒ වගේම යම්කිසි කෙනෙක් කෙලෙස් තියෙද්දී කෙලෙස් තියෙනවා කියලා දන්නවනම් ඉමේසන් දින්නම් පුද්ගලානම් සාංගන සාංගනානං ඒවතං සෙට්ටෝ පුරිසෝ අක්ඛායති. ඒ පුජ්‍යලයන් දෙන්න අතර එයා ශ්‍රේෂ්ඨ කෙනෙක් කියනවා. ඔන්න බලන්න එතකොට කෙලෙස් තියෙන කෙනෙක් කෙලෙස් තියෙන බව දන්නවා කියන කාරණා තහාත වශයෙන් දන්නවා කියන කාරණාව විදිහ ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් කියලා. ඊළඟට කෙලෙස් නැති පුජ්‍යලයන් දෙන්න ගැනත් පැහැදිලි කරනවා. ඔන්න දැන් මම අර කලින් කියපු ටික හොඳට හිතන්න. ලෝකේ ප්‍රකටන කෙලෙස් නැහැ. හැබැයි එයා යථාර්ථ වශයෙන් දන්නේ නැහැ කියන කාරණාව තුළ එයා හීන පුරුෂයෙක්. යථාර්ථ වශයෙන් දන්නවා කියන කෙනා කෙලෙස් නැහැ කියලා. එයා ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්. දැන් එතකොට බලන්නකො කෙලෙස් තියෙන පුජ්‍යලයකුත් ඉන්නවා ශ්‍රේෂ්ඨ පුජ්‍යලයේ ඒ දෙන්න අතරේ. කෙලෙස් නැති අයගෙත් ඉන්නවා හීන පුජ්‍යලයක. ඒ දෙන්න අතරේ. ඒකයි මම මේ දවස් ටිකේම පැහැදිලි කරේ සමහර වෙලාවට අපට කෙලෙස්යේ ඉස්මතු වෙන විදිය හිතාගන්න බෑ. ඇයි කෙලෙස් නැති භවය තහා මොහොතයක් නැති නිසා. ඒ කාරණාව ඉක්මුවා කියනකොට වෙන එක läග ගන්නවා කියන කාරණාවක ඉන්නේ නැති වෙන්න ඕනේ. තිබුණ කෙලෙසේ ඉක්මවද්දි ඉක්මවපු බවක් දන්නේ නැතිකමක් එක්ක ජීවිතේ වාසය කරද්දි වෙන කාරණාවක අපි ඉන්න පරිසරයට අදාළ විදිහට කෙලෙස් නිර්මාණය වෙනවා. බන්ධන ඊට අදාළව නිර්මාණය වෙනවා. ආසාව ඊට අදාළව නිර්මාණය වෙනවා. විවිධ විදිහට ඒ පරිසරයට අදාළ විදිහට නිර්මාණය වෙනවා. දැන් මෙහෙම කිව්වට පස්සේ ඒවන් උත්තේ ආයස්මා මහා මොග්ගල්ලානෝ ආයස්මන්තං සාරිපුත්තං ඊටදවෝති. සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ මෙහිම අහනවා. කෝනුකෝ ආවුසෝ සාරිපුත්ත හේතුකෝ පච්චයෝ යේනිම යේනි මේසන් දින්නම් පුද්ගලානං සාංගනේ සාංගනං සාංගනානං ඒව සතං ඒකෝ හීන පුරිසවක් හයිති ඒකෝ සෙත්ත පුරිසවක් හයිති මේ කෙලෙස් සහිත අයගෙන් එක්කෙනෙක් හීනයි එක්කෙනෙක් ශ්‍රේෂ්ඨයි කියන්නත් කෙලෙස් රහිත අයගෙන් එක්කෙනෙක් හීනයි එක්කෙනෙක් ශ්‍රේෂ්ඨයි කියන්නත් හේතු මොනවද කියලා මුගලන් ස්වාමීන් වහන්සේ ওই කාරණාව පිළිබඳව සාරිපුත ස්වාමීන් වහන්සේගෙන් අහනවා. ඒ අවස්ථාවේදී සාරිපුත ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා తత్ర యాయం ఆ బుగ్గలో సాంగనం సమానో అత్తిమి అజ్జත්තං అంగతහ බුතං අප්පජානාති යම් කිසි කෙනෙක් ඉන්නවාද කෙලේශයක් සමාතුල තියෙද්දී ඒ කෙලේශයේ පිළිබඳ තහත් වශයෙන් දන්නේ නැහැ කියන පුජ්‍යලයක් ඉන්නවනේ අන්නේ පුජ්‍යලයා වෙන්න මේ දෙයට කැමති වෙන්නට ඕනේ කියනවා තස්සේතම් පාටිකංකම් න චන්දං ඥානෙසති න වායමති න විරියං ආරබිස්සති තස්සංගනස්ස පහනාය අන්න මේකට කැමති වෙති මොකද්ද ඒ කෙලෙස්ය ඉක්මවන්න උත්සාහයක් නැහැ වීරියක් නැහැ කියන කාරණාවට කැමති වෙන්න ඕනේ. ඒතර කෙලෙස් සහිත කෙනා ඒ කෙලෙස්ය ඉක්මවන්න වීරියක් නැහැ අන්තිමට මොකද වෙන්නේ ඒ කෙනා සංකලිට චිත්තෝ කාලං කරිස්සති කෙලෙස් සහිතවමයි කලුරිය කරන්නේ. ඇයි එයාට කිලට සිතක්මයි තියෙන්නේ. එයාගේ තියෙන්නේ මොකක් එක්කද? මෙන්න මේ විදිහට රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන්. ඒතර මෝහයක් තියෙනවා රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් කිලට වෙච්ච හිතක්මයි තියෙන්නේ. සෝ සරාගෝ සදෝසෝ සමෝහෝ සාංගනෝ රාග දේශ මෝහයන්ගෙන් කිලුට වෙච්ච හිතක්මයි තියෙන්නේ. උපමාවක් කියනවා හරියට මෙන්න මේ වගේ. හරියට ඇවැත්නි මේ වගේ. කොහෙන් හරි ගෙදරකින් හරි සාප්පුවකින් හරි තඹ වාදනයක් ගේනවා. හැබැයි ඒ තඹ වාදනේ දූවිලි තැවරිලා මලකඩ හැදිලා ඉතින් මේ අයිතිකාර කෙනා ඒ වාජනේ අරගෙන ඇවිදිලා මොකද කරන්නේ? ඒක පාවිච්චි කරන්නේත් නැහැ. පිරිසිදු කරන්නේත් නැහැ. දූවිලි තියෙන තැනක දාලා තියෙනවා. එතකොට ඒ කඹ භාජනයේ දූවිලි තිබිච්ච එකක්මයි දූවිලි ආදී දේවල් ඒ කියන්නේ විනාශ වෙන්නම අදාළ තැනකම දාලා තියෙනවා. එතකොට තව තවත් ඒක අකිලිටි කිලිටි වෙනවා මලකට බැඳෙනවා නේද කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේගෙන් මුගලන් ස්වාමීන් වහන්සේගෙන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අහනවා. ඔව් කියනවා. එහෙම වෙනවා. අන්න ඒ වගේ තමයි මේ කෙලෙස් සහිත පුජ්‍යලයා යථාර්ථ වශයෙන්ම මේ කෙලෙස්ය පිළිබඳව දන්නේ නැත්නම් අන්න ඒ කෙනා කැමති වෙන්නට ඕනේ වීරියක් නූපදින්න. ඒ කියන්නේ ඔහුට වීරියක් උපදින්නේ නැහැ, උත්සාහයක් නැහැ, පටන්ගත් වීරියක් නැහැ, මැරෙන්න වෙන්නේ රාග දේශ මොහ සහිතවමයි කියන්නේ. ඒකට නම් හොඳට තේරුම් ගන්න කෙලෙස් කියන කාරණාව ඇති තැනදී ඇති බව යථාර්ථ වශයෙන් දකින්නට ඕනේ. දකින්න නැත්නම් රාග දේශ මොහ සහිතවමයි මැරෙන්න වෙන්නේ. ඊළඟට පැහැදිලි කරන తත්‍රාවසෝ යායම් පුද්ගලෝ සාංගනව සාංගනෝව සමානෝ කෙලෙස් සහිත පුජ්‍යලයක් පැහැදිලි කරානේ අත්තිමී අජ්ජත්තං අංගනන්ත තහබූතං පජානාති කියලා. යථාර්ථ වශයෙන් කෙලෙස් තියනවා කියලා දන්නවා කියලා. තස්සේතම් පාටිකංග. ඔහු මේකට කැමති වෙන්නට ඕන. දැන් කෙලෙස් තියෙන කෙනෙක්. චන්දං ඥානිස්සති වායමිස්සති විරියං ආරබිස්සති තස්සංගනස්ස පහනාය ඒ කෙලෙසිය ප්‍රහාණය කරන්න වීරිය පටන් ගන්නවා උත්සාහ කරනවා වෑයම් කරනවා කියන කාරණාවට කැමති වෙන්න ඕන. එයා උත්සාහ කරනවා වෑයම් කරනවා කෙලස් තියෙන කෙනා. සෝ අරෝගෝ අදෝසෝ අමෝහෝ අනංගනෝ අසංකිල්ල චිත්තෝ කාලං කරිස්සති. අන්න ඒ කෙනා කලුරිය කරන්නේ රාග දේශ මොහ එක නෙවෙයි. මොකද හේතුව? කෙලෙස් තිබුණාට කෙලෙස් තියෙනවා කියලා දන්න නිසා කෙලෙස්ය ඉක්මවන්න වීරයක් කරනවා. කෙලෙස්ය ඉක්මවන්න ඒ කෙනාට යථාර්ථ වශයෙන් දන්න නිසා ඒකේ නුවණක් තියෙනවා. අන්න ඒ කෙනා ඒ වගේ කියනවා. ඒකට උපමාවක් පැහැදිලි කරනවා. සාප්පුවකින් හරි ගෙදරකින් හරි සමභාජනයක් ගේනවා. හැබැයි ඒකේ දූවිලි බැඳිලා මලකඩ හැදිලා. ඒක ගේන එක්කෙනා මොකද කරන්නේ? මේ භාජනේ පාවිච්චියට ගන්නවා. හොඳට පිරිසිදු කරනවා. දූවිලි තියෙන තැන්වල තියන්නේ නැහැ. එතකොට කාලයක් යනකොට මේ භාජනේ දිලිසෙන්න පටන් ගන්නව නේද කියලා. දූවිලි පිරිච්ච බාගට හැදිච්ච සම්භාජනයක් ගෙනවහම මේක හොඳට සුද්ධ කරලා ඒක ප්‍රයෝජනට ගන්නවා. දූවිලි ආදී තැන්වල තියන්නේ නැහැ. අන්න එතකොට එක දිලිසෙනවා. අන්න වගේ තමයි යම් කිසි කෙනෙක් තමා තුළ කෙලෙසයක් තියෙනකොට කෙලෙසේ තියෙනවා කියලා තහත් වශයෙන් දන්නකොට එයා කැමති වෙන්නට ඕන වීරිය කරන්න. එයා වීරිය කරනවා. එයා රාග දේශ මෝහ සහිතවනේ මේ කලෝරිය කරන්නේ කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. මොන උපමා දෙකකුත් එක්ක ඒ කරුණ දෙක පැහැදිලි කරා. තුන්වෙනි එක්කෙනා තමයි తත්‍ර తත්‍රාවසෝ යායම් පුද්ගලෝ අනංගනෝ වාසම් අනංගනෝ සමානෝ නත්ති මේ අජ්ජත්තං අංගනන්ත්‍ය තහ භූතම් පජානප්පජානාති කෙලස් නැහැ නැති බවක ඉන්නවා කෙලස් නැහැ කියලා දන්නේ නැහැ ඔන්න ප්‍රශ්නේ තියෙන කාරණාව කෙලස් නැහැ කියලා දන්නේ නැහැ එතකොට මොකද වෙන්නේ කෙලස් නැහැ කියලා දන්නේ නැති දැනදී තස්සේ තම් පාටිකංක ඔහු මේකට කැමති වෙන්නට ඕනේ සුබ නිමිත්තම් මානසිකරිස්සති තස්ස සුබ නිමිත්තස්ස මානසිකාරා රාගෝ චිත්තං අනුද්ධං අනුද්ධං සිස්සති සෝ සරාගෝ සදෝසෝ සමෝහෝ සාංගනෝ සංකිලිත චිත්තෝ කාලං කරිස්සති අන්න ඒ කිනාට පුංචි දෙයක් ඇති හොඳයි කියලා හම්බ වෙන ඇලෙන්න බැඳෙන්න läගගන්න එන්න තියෙන පුංචි දෙයක් ඇති එයා ඒකට බැඳෙනවා අන්න රාග ද්වේෂ මෝහ සහිත වෙනවා එයාට ඒතර බලන්න එහෙනම් මම අර පැහැදිලි කරේ කෙලෙසේ ඉක්මවපු දැන් අපි ගිහි ගෙදර අතහැරලා ආපු තැනදී ලෝකයේ කෙලෙස් බවක් කියන කාරණාව ඉක්මෙව්වාට ඉක්මෙච්චි බවක තහත් වශයෙන් නොදන්නාකමත් එක්ක ඉන්න තැනක läගගෙන ඉන්න නිසා ඒ කාරණා මුල් කරගෙන යම් සුබ යම් ප්‍රිය යම් හොඳයි කියන කරුණක් එක්ක මොකද වෙන්නේ අන්න රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් බැඳෙනවා දැන් මේකේ විස්තර වශයෙන් පෙන්වනවා ඒ කරුණ එතනින් එහාට. රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් කාරණායි බැඳෙනවා. අන්න ඒකට උපමාවක් කියනවා. හරියට මේ වගේ කියනවා. සාප්පුවකින් හරි ගෙදරකින් හරි තඹ භාජනයක් ගේනවා. හැබැයි ඒ තඹ භාජනය පිරිසිදුයි. ඒකේ ඒකේ මොකක්වත් අපිළිවෙලක් නැහැ, අපිරිසිදු භාවයක් නැහැ. හැබැයි ඒක නා තම වාදනේ පාවිච්චි කරන්නේ පිරිසුදු කරන්නේ නැහැ දූවිලි ගොඩේ ඔහේ දාලා තියෙනවා. එතකොට ඒක කිලිදෙනව නේද කියලා අහනවා. ලස්සන එකක් ගේන්නේ. හැබැයි ඒක පාවිච්චි කරන්නේත් නෑ. අන්න බලන්න ජීවිතේ දැන් කෙලෙසයක් ඉක්මවනවා කියන කාරණාව අතහත් වශයෙන් දකිනවා නම් දකින තැනදී ජීවිතයේ යෙදෙන කාරණාවේ සිදුවීම අතහත්ය දකිමින් වාසය කිරීමක් ඉන්න එකනේ. එහෙම නැත්නම් ලෝකේ මට්ටමින් ආය ඇලෙන බැඳෙන ලැබ ගන්න කාරණාවකට නොයන එකනේ. ඇලෙන බැඳෙන ලැජ් ගන්න කාරණාවකට ආයි ලෝකේ දැන් ඉන්න පරිසරයත් එක්ක යනවා නම් මොනවා හරි ක්‍රමයකට අන්න යාට ප්‍රිය පුංචි දෙයක් ආව නම් ඇති ඉන්න පරිසරයට අනුව. දැන් ඉන්න අපේ සමාජයට අනුව. එතකොට මෙන්න මේකට අනුව මොකද වෙන්නේ අන්න රාග දේශ මොහ වර්ධනය වෙලා ඕක කලුරිය කරන්නේ රාග දේශ මොහ සහිතවයි කියනවා. හරියට අර කොයි වගේද අර වාජනේ අපි අපි කිලිටි වෙනවා වගේ ඊළඟ පුජ්‍යලයා ගැන පැහැදිලි කරනවා තත්‍රාවුසෝ යායම් පුද්ගලෝ අනංගනෝවා සමානෝ නත්ති මේ අජ්ජත්තං අනංගන නිතහ භූතං පජානාති කෙනා ඉන්නවනේ කෙලෙස් නැති බව යථාර්ථ වශයෙන් දන්න කෙනා ඉන්නවනේ දැන් කෙලෙස් නැති බව යථාර්ථ වශයෙන් දන්නකොට තව එක ඉන්නවා කියන කාරණාවට යන්නේ නැහැ තස්සේතම් පාටිකං ඔහු මේකට කැමති වෙන්නට ඕන සුබ නිමිත්තං න මානසිකරිස්සති ඔහුට සුබ නිමිති මානසිකාරයක් එන්නේ නේ අර රාගයට එන්න ඉඩක් නැවත බැඳෙන්න läගගන්න ඉඩක් වෙන පරිසරයක් සකස් වෙන්නේ නැහැ. තස්ස සුබ නිමිත්ත සමනසිකාරෝ රාගෝ චිත්තං නානුද්ධං නානුද්ධං සිස්සති සෝ අරාගෝ අදෝසෝ අමෝහෝ අනංගනෝ අසංකලිත චිත්තෝ කාලං කරිස්සති. අන්න ඒක න කලුටි කරන්නේ රාග දේශ මොහ නැතුවයි කියනවා. ඒකටත් උපමාවක් බුදුරයන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෙනවා. හරියට තඹ වාදනයක් ගේනවා සාප්පුවකින් හරි ගෙදරකින් හරි දිලිසෙන එකක් දූවිල් නැති එකක් ඒ වගේ මෙයා ඒක ප්‍රයෝජනෙට ගන්න ඔයා භාවිතා කරනවා ඒක පිරිසිදු කරනවා දූවිලි තැන්වල දාන්නේ නැහැ අන්න ඒ වගේ තමයි මේ හිතෙහි උපක්ලේශ නැහැ කියලා කෙලෙස් නැහැ කියලා තහාත වශයෙන් දන්න කෙනා සුබ නිමිති ඔස්සේ ඒ අදාළ පරිසරයත් එක්ක ඇලෙන බැඳෙන ලැග් ගන්න කාරණාවට යන්නේ නැහැ අන්න අර අතහැරීමත් දැන් අතහැරීම අතහැරීමක් ඉක්මවීම ඉක්මවීමක් විය යුතුයි මිසක් ඉක්මවීමෙන් තව දෙයක් läග ගන්න බවකට යන්න බෑ. තව දෙයක තව තැනක läග ගන්න තව බැඳීමකට වෙන වෙන වෙන ක්‍රමයකට ඉස්මතු වෙන විදිහක් එනකොට මොකද වෙන්නේ? අන්න අහපව අර කෙලෙසියමයි. එතකොට එහෙම වෙන්නේ නැති කිනාගෙනයි දැන් මේ පැහැදිලි කරේ. මෙන්න මේ විදිහට තමයි අර උපක්ඛිලේශ තියෙන දෙන්නගෙන් එක්කෙනෙක් දුර්වලයි එක්කෙනෙක් ශ්‍රේෂ්ඨයි කිව්වේ උපක්ඛලේශ නැති දෙන්නගෙන් එක්කෙනෙක් හීනයි එක්කෙනෙක් ප්‍රණීත ශ්‍රේෂ්ඨයි කියලා කිව්වේ ඔය කාරණාව නිසා කියලා සාරිපුත <coughs> ස්වාමීන් වහන්සේ මුගලන් ස්වාමීන් වහන්සේලා දාරනවා. ඒ අවස්ථාවේ මුගලන් ස්වාමීන් වහන්සේ අහනවා අංගණං අංගණන්ති ආවුසෝ උච්චති කිස්සනුකෝ ඒතං ආවුසෝ අදිවචනං අදිදං අංගණන්ති කෙලස් කෙලස් උපක්ඛලේස උපක්ඛලේස කියලා කිව්වා මොනවා කාරණාවකටද උපක්ඛලේස කියලා කිව්වේ කියලා අහනවා පාපකානං කෝ ඒකං ආවුසු අකුසලානං ඉච්ඡාව චරණං චරාණං අදිවචනං අදිදං අංගනං පාපී වූ අකුසල පාපී වූ අකුසල වූ කැමැත්ත අනුව හැසිරෙන දෙයට කියන නමක් කියනවා අංගන කියන්නේ කැමැත්ත තමන්ගේ කැමැත්ත අනුව හැසිරෙන දෙයකට ඉච්ඡාව ලොල්කම තමන් ප්‍රියයි කියලා ගන්න කාරණාව එක්ක අන්නේ ප්‍රියයි කියන ගන්න කාරණාව එක්ක හැසිරෙන ගතියට කියනවා කෙලෙස් කියලා කියන්නේ අන්නේ එකට කියනවා. ඒතර බලන්න එහෙනම් මේ ප්‍රියයි කියලා හැසිරෙන ගතිය ඉස්මතු වෙනවා නම් යම් කාරණාවක් ඔස්සේ ඒක උපක්ඛිලේශයක් බවට පත් වෙනවා. ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? අපට කොහෙන් හරි අපි ගිහිල්ලා අහපව උපක්ඛිලේස වල අහු වෙනවා. මොකද තහත් වශයෙන් අපි දකින්නේ නැති නිසා. ඔන්න දැන් විස්තර ගොඩාක් පැහැදිලි කරනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කාරණාව පිළිබඳව. තහනංකෝ පනේතං ආවුස විජ්ජති යං විවේකච්ඡස්ස භික්ඛු නොචේ ඉච්ඡං එවං ඉච්ඡං නෝ එවං ඉච්ඡං උප්පජ්ජේයං මෙන්න මේ වගේ කැමැත්තක් උපදිනවා එක්තරා කැමැත්තක් ආසාවක් උපදිනවා මොකද්ද මගේ අතින් මොනවා හරි වැරද්දක් සිද්ධ වෙනවා හැබැයි ඒ වුණාට ඒ වැරද්ද ප්‍රසිද්ධියේ නම් භික්ෂූන් ප්‍රසිද්ධ වෙච්ච බවක් නම් අනිත් භික්ෂූන් දැනගන්න එපා කියන්නේ ඒ වැරද්ද මගේ සිද්ධ වෙච්ච බවක් අනික් අය දැනගන්න එපා ඒතර වැරද්දක් වෙනවා වැරද්ද තව අයට දැනගන්න එපා කියන කැමැත්තක් ඇති අන්න ඉච්ඡාවේ හැසිරීමක්. වැරද්දක් වුණහම වැරද්ද අනිත් අය දැනගන්න එපා කියලා ඇති වෙන කැමැත්ත. මේ මොනවද? උපක්ඛිලේශ. ඒතකොට බලන්න මේ වගේ සියුම් උපක්ඛිලේශ එන්නේ. අන්න එතකොට මොකද්ද එහෙම එතකොට මේ මේ භික්ෂුවට මොකද වෙන්නේ මේ භික්ෂුව අතින් වෙච්ච වැරද්දක් වෙනවා වැරද්ද අනිත් අය දැනගන්නවා දැනගත්තට පස්සේ මොකද වෙන්නේ කුක්සෝ ඉතිපිසෝ ඔහු ඒ කරුණේක කුපිතෝ හෝති කිපෙනවා. ඒ වගේම නොසතුටු සිතක් ඇති වෙනවා. ඒකේ නා මොකද වෙන්නේ? ඒ කාරණාවයක කේන්තියක් ඇති වෙන අමනාපය කියන මෙන්න මේ උපක්ඛිලද දෙකම ඇති වෙනවා කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ වැරද්ද අනිත් අය දැනගන්න නැත්නම් හොඳයි. ඔන්න බලන්න මේ කෙලෙස් උපක්ඛිලෙස්. ඊළඟට ඇවත්නේ තවත් මෙහෙම දේවල් වෙනවා. යම් කිස්සුවකට මෙහෙම භික්ෂුවකට මෙහෙම ආසාවක් මෙහෙම කැමැත්තක් ඇති වෙනවා. මගේ අතින් වැරද්දක් වෙලා තියෙනවා තමයි. භික්ෂුන් වහන්සේලා මට මේක පිරිස ඉදිරියේ චෝදනා කරන්නේ නැත්තම් රහසේ ඇවිදින්න මට මේ කාරණාවට මේ වැරද්ද පෙන්වනවා නම් හොඳයි කියලා හිතෙනවා. පිරිස ඉදිරියේ කියන්නේ නැත්තම් තනියම කතා කරලා මේක කියනවා නම් හොඳයි කියලා හිතෙනවා. හැබැයි මොකද වෙන්නේ? පිරිස ඉදිරියේම කියනවා. අන්න එතකොට මොකද වෙන්නේ? පිරිස ඉදිරියේම කියද්දි කිපෙනවා අමනාපය ඇති වෙනවා අන්න ඒකත් උපක්ඛිලේශයක් කියලා පැහැදිලි කරනවා ඊළඟට පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට යම් භික්ෂුවකට මෙන්න මේ වගේ ආසාවක් ඇති වෙනවා මොකද්ද මේ ආසාවේ හැසිරීම කොහොමද ඇති වෙන්නේ ඉච්ඡාවේ හැසිරීම කැමැත්තේ හැසිරීම වෙන්නේ කොහොමද මගේ අතින් වැරද්දක් වුණා හැබැයි මේ වැරද්දට චෝදනා කරන්න ඕන නැති ඊට ගැළපෙන කෙනෙක් නොගැලපෙන කෙනෙක් එහෙම චෝදනා කරනවා නෙමෙයි යෝ. දැන් අර ගැලපෙන අයගෙන්මයි චෝදනා ලබන්න කැමති. නොගැලපෙන අය දැන් අපි උදාහරණයක් සරලව කිව්වොත් දැන් ඔයාලට එනොත් මම ස්වාමීන් වහන්සේලාත් දප්පේනවා නම් හොඳයි. අනිත් අය පෙන්වන එක හරියන්නේ නැහැ. ඒක මොනවද? උපක්ඛිලේශ. ඒක හොඳට තේරුම් ගන්න. ඒවා උපක්ඛිලේශ. එතකොට මෙන්න මේ විදිහට හිතක් ඇති වෙනවා නම් අන්න ඒ කාරණා උපක්ඛිලේශයක්. ඉතින් එයාට මොකද වෙන්නේ? ඒ වෙන අය පෙන්නලා දෙනවා දෙන්නකොට මොකද වෙන්නේ? කිපෙනවා. ඔය තරහ යන්නේ අන්න ඒකත් එක්ක. කිපෙනවා. ඊළඟට අමනාපකම් ඇති වෙනවා. මෙන්න මේවා උපක්ඛිලේශ කියලා සාරිපුත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට තවත් ඊටාම ලාමක මේ බලන්න මේ උපක්ඛිලේශ වල තියෙන ලාමකත්වය. දැන් මෙතන බුදුරයන් වහන්සේ එක්ක පැහැදිලි කරලා පෙන්නන්නේ ඔන්න උපක්ඛිලේශයක් තියෙනවා. අහෝවත මමේව වික්කු පුරක්කතං අහෝවත මමේව සත්තහා පටිපුච්චි තබ්බං පටිපුච්චිත්වා භික්ඛූනං ධම්මං දේසේයං න අඤ්ඤං භික්ඛුං සත්තහා පටිපුච්චිත්වා පටිපුච්චිත්වා භික්ඛූනං ධම්මං දේසේයං බුදුරජාණන් වහන්සේ දැන් ඔයාලා එක ගත්තොත් එහෙම අපි කවුරු හරි මම හරි පොඩි හාමුදුරුවෝ හරි ඔන්න හිතෙනවා නම් අනේ මාව අරමුණු කරගෙන මටම මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා නම් ඒ කියන්නේ ධර්ම කාරණාවක් කියලා දෙනකොට දැන් මම අර කිව්වේ ඔයාලට අපි කාටවත් විශේෂත්වයක් දක්වන්නේ නැහැ කියලා. විශේෂත්වයක් දක්වනවා කියන කාරණාව තුළ ඔන්න උපක්ඛිලේසයි ප්‍රකට වෙන්නේ. එක්කෙනෙකුට විශේෂත්වයක් දැක්වුවොත් එහෙම අර උපක්ඛිලේස ඔහි ප්‍රකට වෙනවා. එතකොට මෙන්න මේ විදිහට අර උපක්ඛිලේස එනවනේ මාවම අරමුණු කරගෙන ධර්මයේ කියනවනම් හොඳයි. කතා කරනවනම් හොඳයි. ප්‍රශ්න කරනවනම් හොඳයි. මාව අරමුණු කරගෙන මේ කරුණු ඒ කියන්නේ ඔහුගේම ප්‍රශ්න කර කර කතා කරනවා නම් හොඳන්න වෙනම විශේෂත්වයක් එනවා. එතකොට මොකද වෙන්නේ? ඔන්න වෙන අය අරමුණු කරගෙන කියනවා. එතකොට මොකද වෙන්නේ? අන්න කිපෙනවා. තරහ යනවා. අමනාපකම ඇති වෙනවා. මෙන්න මෙහෙම කරුණු කියන්නේ ශාස්ත්‍රඥ වහන්සේ අන්න තරහ යනවා, අමනාපකම් ඇති වෙනවා. ඊළඟට තව කාරණාවක් කියනවා තවත් ඉච්ඡාවක හැසිරීමක් කැමැත්තක හැසිරීමක් තහනංකෝ පණේතං ආවසෝ විජ්ජති යං ඉදේ කච්චස්ස බික්කුනෝ එවං මෙන්න මෙහෙම ඉච්ඡාවක් උපදිනවා අහෝවත මමේව බික්කු පුරක්කත්වා පුරක්කත්වා ගාමං ගත්තාය පමිසෙය්‍යම් මොකක්ද ආයෙ හිතන කාරණාව භික්ෂූන් ගමට වඩිනකොට පින්න පාසි හරි කොහේ හරි ගමට යනකොට මම ඉස්සර කරගෙන යනවා නම් හොඳයි කියලා හැබැයි Taman ඉස්සර කරගෙන පෙරටු කරගෙන යන්නේ නේ අන්න කිපෙනවා. ඒ වගේම අමනාප වෙනවා. ඒ උපක්ඛිලේශය. ඊළඟට තවත් උපක්ඛිලේශ ඇති වෙනවා. අහෝවත අහමේව ලැබෙයම් බත්තක්ගේ අග්ගාසනං අග්ගෝදකං දංහලේ දංහලේදී දන් දෙන තැන මුල් ලසුන මට ලැබෙනවා නම් හොඳයි. දැන් මේ වගේ දේවල් නම් අපි කියලා කියලා කියලා කරුණු ඒ වගේ දේවල් අපි අසුරු කරද්දී මේ වගේ දේවල් නම් වෙන්න ගොඩාක් ඉඩ නැහැ. නමුත් අර මුලින් දේවල් වෙන්න ඉඩ තියෙනවා. දාන ශාලාවේ මට මුල් තැන දෙනවා නම් හොඳයි. අන්න ඒක මුල් තැන නොදෙනකොට කිප් වෙනවම නාප වෙනවා. තවත් ඉච්ඡාවක් ඇති වෙනවා. ඒ මොකද දාන ශාලාවේ දන් වැළඳුවාට පස්සේ බුත්තා බුත්තානුමෝදනාව දන් හලේ අහෝවත මමේව බත්තක්ගේ බුත්තාවි අනුබත් හලේ බුත්තානුමෝදනාව මට දෙනවනම් හොඳයි. අන්න උට දෙන්නේ නෑ. එතකොට මොකද වෙන්නේ? අන්න කිපෙනවා, ගැටෙනවා, අමනාපකම ඇති වෙනවා. ඊළඟට තවත් ලාමක ඉච්ඡා ඇති වෙනවා. මොකද්ද? මෙහිම ලාමක ඉච්ඡා ඇති වෙනවා. දානංකෝ පණේතං ආවුසෝ ඉදේකච්ඡස්ස පුස්කුත් වික්ඛු සේවං ඉච්ඡා උප්පජ්ජය අහෝ වත මමිය අහෝ වත මම අහමේව ආරාම ගතානම් වික්ඛුණන් ධම්මං දේසෙය ආරාමේ ඉන්න භික්ෂූන්ට ධර්මයේ දේශනා කරන්න බණ කියන්න මටම හම්බ වෙනවා නම් හොඳයි අන්‍ය භික්ෂූන්ට ඒක ඕනේ මටම හම්බ වෙනවා නම් හොඳයි නමුත් ඔහුට හම්බෙන්නේ අන්න කිපෙනවා අන්න අමනාපකම ඇති වෙනවා. ඊළඟට භික්ෂුණීන්ට අවවාද කරන්න මටම ලැබෙනවා නම් හොඳයි. අන්න ඔහුට හම්බෙන්නේ වෙන කෙනෙකුට හම්බෙනවා කිපෙනවා අමනාපකම ඇති වෙනවා. උපාසකවරුන්ට අනුශාසනා කරන්න මටම හම්බෙනවා නම් හොඳයි. අන්න කිපෙනවා අමනාපකම ඇති වෙනවා වෙන කෙනෙකුට හම්බෙන්නේ. උපාසිකාවන්ට අනුශාසනා කරන්න මටම හම්බෙනවා නම් හොඳයි. අන්න කික් වෙනවා අමනාපකම් ඇති වෙනවා. මෙන්න මේ විදිහට දැන් ඔය කරුණ නම් ඔයාලට ගොඩාක් අහු වෙන්න ඉඩ අඩුයි. අර මුල් කාරණා තමයි ගොඩාක් අහු වෙන්න ඉඩ තියෙන්නේ. මම අර පැහැදිලි කරපු අතහැරපු දේ අතහැරියා වෙන දනක වෙන දෙයක් අල්ලගත්තා කියන පැත්තත් කියන්නේ ඒක තමයි ගොඩාක් වෙන්න ඉඩ තියෙන්නේ. මෙන්න මේ විදිහට ලාමක ආසාවක් ඇති වෙනවා. ඒ තමයි හොඳ පරිස්කාර දව්‍ය සත්කාර සම්මාන ඉතේ මෙහෙම හිතෙන අහෝ වත මමේව බික්කු සක්කරෙයියුම් ගරුකරෙයියුම් මානෙයියුම් පූජෙයියුම් මටම ගරු කරනවා නම් සත්කාර කරනවා නම් පුදනවා නම් අනිත් අයට කරන්නේ නැතුව මටම සත්කාර ගරුකාරව කරගමු මන් දක්වන හොඳයි කියලා හිතන නමුත් ඒක අනිත් පැත්ත වෙනකොට කිපෙනවා අන්න ගැටෙනවා ඊළඟට ඒ කියන්නේ තමන්ටම භික්ෂූන් සත්කාර ගරුකාර කරනවා නම් හොඳයි කියලා හිතෙන්නේ සත්කාරයෙන් ගරු කරයි මමේව බික්කු බික්සූන් මටම ගරුකාර ගරුකම සත්කාර කරනවා නම් සම්මාන කරනවා නම් හොඳයි කියලා හිතෙනවා ඊළඟට ඒ විදිහටම බික්සුණීන් මටම ගරු බුහුමන් දක්වනවා නම් පුදනවා නම් හොඳයි කියලා හිතෙනවා නොවනකොට කිපෙනවා අමනාපකම් ඇති වෙනවා උපාසකවරු මටම ගරු බුහුමන් දක්වනවා නම් සත්කාර කරනවා නම් හොඳයි කියලා හිතෙනවා නොවනකොට කිපෙනවා අමනාප වෙනවා උපාසිකාවරු මටම ගරු බුහුමන් කරනවා සත්කාර කරනවා හොඳයි කියලා හිතෙනවා නොකරනකොට කිපෙනවා ගැටෙනවා අමනාපකම් ඇති වෙනවා. ඔන්න ඔය විදිහට සිද්ධ වෙනවා. තවත් මේ විදිහට ඉච්ඡාවල් ඇති වෙනවා. ඒ මොකද්ද? භික්ෂූන් වහන්සේලා දැන් මොනවා හරි හම්බෙනව නම් පරිස්කාර ද්‍රව්‍ය මටම හොඳ සිවුරු හම්බෙන්නට ඕනේ. ලැබෙනව නම් හොඳ සිවුරු මටම ලැබෙනවා නම් හොඳයි වෙන වෙන කෙනෙකුට ලැබෙන්නේ නැතුව මටම හොඳ සිවුරු ලැබෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. අන්න හොඳ සිවුරු නොලැබෙනකොට මොකද වෙන්නේ? දැන් ඔන්න ඒ වගේ දේවල් නම් ඉන්න ටිකක් ඉඳ තියෙනවා. දැන් ඔන්න අපිටම සිවුරු ටික දෙනකොට එහෙම අන්න සිවුරු වල පැච් එකක් මොන හරි නුල් එහෙම වෙලා තියෙද්දි ඔන්න පොඩ්ඩක් ඔන්න ඉතින් ඉඳ තියෙනවා. අන්න ඒ කාරණාවෙදි මොකද වෙන්නේ? අන්න ඒකත් උපක්ඛිලේශයක්. අන්න එතකොට කිපෙනවා මනාපකම් ඇති වෙනවා. ඒ වගේම පින්දපාතයත් මේ විදිහටම හිතෙනවා අන්න මටම හොඳම දේ හම්බෙනවා නම් හොඳයි අනිත් අයට වඩා කියලා. ඒක නොලැබෙනකොට කිපෙනවා මනාප වෙනවා. දැන් පාත්‍රයෙම තෝරගන්න හිම ගියොත් එහෙම ඔන්න ඔය වගේ කාරණා එන්න ඉඩ තියෙනවා. ඊළඟට සෙනසුරු කුටි සේනාසනත් මටම හම්බෙනවා නම් හොඳයි. අනිත් අයට හම්බෙනවට වඩා කියලා. අන්න එතකොට එතනත් එහෙම හම්බ වෙන්නේ නැති වුනහම අන්න කිපෙනවා මනාපකම් ඇති වෙනවා. හොඳ බෙහෙත් ද්‍රව්‍යයක් මටම හම්බෙනවා නම් හොඳයි අනිත් අයට හම්බෙන්නේ නැතුව කියලා අන්න කිපෙනවා මනාපකම් ඇතිනවා මේවට කියනවා උපක්ඛිලේශ ඉමේ සංකෝ ඒතං ආවුසෝ පාපකානං උපක්ඛිලේසං ඉච්ඡාව චරාණං අදිවචනං අදිදං අංගනන්ති උපක්ඛිලේස කියලා මේවට කිව්වේ මොකද්ද මේ ඉච්ඡා පාපී අකුසල වූ කැමැත්තේ හැසිරීම මෙන්න මේවට කියනවා පාපී අකුසල කැමැත්තේ හැසිරීම කියන කාරණා. යස කස්ස කියාවසෝ බික්කනෝ ඉමේ පාපක අකුසල ඉච්ඡා චීවර ඉච්ඡාවචරං අපහීන නිස්සන්ති චේව සුයන්ති චේ කිංචාබිසෝ හෝතිය යම් කිසි කෙනෙක් මේ පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්නේ නැතුව ඒ කෙනා ඉන්නව කොහොමද අරණ්‍ය අරණ්‍යකෝ පන්ත සේනාසන ආරණ්‍ය ප්‍රාන්ත සේනාසන තුල වාසය කරනවා. දැන් මේ ઈચ્છාව මේ මේ විදිහ කෙලස් තියෙද්දි. පින්ඩපාත සපදානචාරී ගිපිලිවලින් පින්ඩපාත යනවා. පාංශ කූලිකා ලූක චීවරෝ ධාරෝ. පාංශ කූලික දුෂ්කර සිවුරු පොරවනවා. අතකෝණ සබ්‍රහ්මචාරීන් සක්කරන්තෝ නගරුණං නේව සක්කරන්තෝ නගරු කරන්තෝ හැබැයි අරණ්‍ය වාසය කරත් පාසකුල සිවුරු පෙරෙව්වත් පින්ඩ පාතෙන් හිටියත් ඒව කොච්චර කරත් භික්ෂුන් වහන්සේලා ගරු කරන්නේ නෑ සත්කාර කරන්නේ නෑ පූජා කරන්නේ නෑ ඇයි ඒකට හේතුව තමයි අර පාපී අකුසල දේවල් ප්‍රහාණය වෙලා නැති නිසා ඒවා තියෙනවා නම් මොකද වෙන්නේ කොච්චර මේ පැවිද්දේ හොඳට අර මම අර කිව්වේ ලස්සනට ඉන්න දැඟලුවාට කෙලේශයන් ඉස්මතු වෙවි එනවනම් මොනව හරි ක්‍රමයකට අන්න ඒ කෙනාට ගරබුමන් දක්වන්නේ නැහැ. ඇයි එක බන්ධනයක් අතහැරලා වෙන බන්ධන ඇති කරගන්නවා. ඊළඟට එක ආසාවක් අතහැරලා වෙන ආසාවක් ඇති කරගන්නවා. මෙන්න මේ විදිහට ඉන්නකොට එයාට ගරබුමන් දක්වන්නේ නැහැ. උපමාවක් කියනවා හරියට මෙන්න මේ වගේ කියලා. ඔන්න හොඳ වාදනයක් ගන්නවා පිරිසිදු මේ සාප්පුවකින් ගන්නවා රාන්කරුවෙකුගෙන් ගෙදරකින් හරි හොඳ තඹ වාදනයක් ගන්නවා. ඒ දිලිසෙන තඹ වාදනයක්. ඒකයි වාදනි කියන්නේ මොනවද දාන්න පුළුවන් එක. ඒක ඇතුළට දානවා සර්ප කුණක් හරි බලු කුණක් හරි මිනි කුණක් හරි දානවා කුණු වෙච්ච එක. දැන් මොකේකද දාලා තියෙන්නේ? සම්භාජනයක. සම්භාජනයක දාලා තියෙන්නේ. හැබැයි මෙන්න මේක අරන් කඩපිලකට ගිහිල්ලා වෙන්නව මහා හඬින් මේ මේ ඒක දැන් ලස්සනට පේනවනේ. ඉහලින් කතා කරනවා මොකද හේතු හරිය ලස්සන වාදනයක්. හැබැයි ඒකේ පියන ඇරලා බලනකොට මොකද වෙන්නේ? දැන් කණ්ඩ කැමැත්තෙන් පියන ඇරලා බලනකොට පිළිකුලක් අමනාපයක් අප්‍රියාවක් ඇති වෙනවා. බඩගිනි දිබ්බ උදවියකි බඩගිනි නැති වෙනවා. බඩගිනි නැති අය ගැන කවර කතාවද කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. ඔන්න ඔය වගේ තමයි ලාමක ආසාවෙන් ඉන්න භික්ෂුව අරන්නේ හිටියත් පින්ඳ පාතයෙන් හිටියත් ඒ වගේම දුෂ්කර විදියට සිවුරු පෙරෙව්වත් ඒ කෙනාගේ අර ලාමක දේවල් ප්‍රහාණය වෙලා නැත්නම් ඔහුට ගරුබුහුමන් දක්වන්නේ නැහැ කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට පැහැදිලි කරනවා භික්ෂුවක් ලාමක ආසාවක් එක්ක කටයුතු කරන්නේ නැති කෙනෙක් පිළිබඳව. අන්න ඒ කෙනෙක් කොහොමද එයාගේ ඔන්න බලන්නකො එයාගේ කාරණාව ලස්සන. එයා ලාම කාංසාවන් එක පාපී උපක්ලේශ එක්ක ඉන්නේ නැහැ. කිංචාපිසෝ හෝති ගාමන්ත විහාර. ඔහු ගමේ වාසය කරන්නේ. දැන් අරයන් අරන්නේ. මෙයා ඔන්න ගමේ වාසය කරනවා ලැබෙච්ච දානි පිළිගන්නවා. පින්න පාදනවා කියලා එකක් නැහැ. ගෘහපති වර්ධන සිවුරු පිළිගන්නවා. හැබැයි එහෙම කරත් එයාට ගරු කරනවා භික්ෂුන් වහන්සේලා. ඔහුට මනාපයි ප්‍රියයි. දැන් අර කැලේ ඉන්න කෙනාට වඩා ප්‍රියයි මනාප. දැන් අද අපි දඟලනවනේ ලෝකෙමේ කෙලේශයේ සහිතව එතකොට බලන්න කෙලේශයේ සහිතව කැලේ ඉන්නවා කියන එක කොයි උපමාවද? සම්භාජනයක සර්පකුණක් තියෙනවා. සම්භාජනයක සර්පකුණක් තියෙනවා. ඇතුලේ කුණු වෙලා හැබැයි මේ විදිහට ගමේ වාසය කරමින් ගෘහපති සිවුරු පිළිගනිමින් දානමාන පිළිගනිමින් වාසය කරත් ඔහුට ගරු බුහුමන් දක්වනවා ඔහුට සත්කාර සම්මාන කරනවා මොකද ඒ හේතුව ඒකට හේතුව තමයි ඒ කෙනාගේ අර ගුණවත් භාවය එයාගේ පාපී ආසාවන් දකින්න හම්බෙන්නේ නැහැ එතකොට බලන්න මේ පාපී ආසාවන් ප්‍රකට වෙද්දී ලෝකයට ඉස්මතු වෙනවා. විවිධ විදිහට පාපී ආසාවන් ඒ උපක්ඛිලේශයන් ප්‍රකට වෙනකොට ලෝකයට ඒක ඉස්මතු වෙනවා. උපමාවක් කියනවා හරියට මේ වගේ හොඳ රන් වාදනයක නැත්නම් තඹ වාදනයක ඒකට දානව මොනවද මේ ලස්සන වාදනයේට කළු කළුවට අයින් කරපු ඇල් හාලුයි ප්‍රණීත ව්‍යංජනයි දාලා වහනවා. මේක කඩපිලකට උස්සන් ගියාට පස්සේ වාජනේ ඇරලා බලනකොට බඩගිනි නැති අයට බඩගිනි හැදෙනවා. බඩගිනි අය ගැන කවර කතාවද කියලා අහනවා. එච්චර ප්‍රියයි. අන්න ඒ වගේ කියනවා යම් භික්ෂුවක් ඉන්නවා අර උපක්ඛිලේශයකින් තොරව උපක්ඛිලේශ ඉක්මෝලා කෙලේශයන්ගෙන් තොරව වාසය කරන ගමේ. ඒ වගේම ගිහියන්ගේ සිවුරු පිළිගන්නවා. ගිහියෝ දෙන දාණය පිළිගන්නවා. ගමේ ඉන්නේ. අන්න ඒ වගේ කියන රූපක්ඛිලේශ නැති කට්ටියන්ට ගරු බුහුමන් දක්වනවා සත්කාර සම්මාන කරනවා කියලා ඒ අය ගැන පාපී අකුසල ධර්මයන් නැති වෙලායි තියෙන්නේ කියලා සාරිපුත්‍ර උත්තමයන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් මේ ධර්මපරයය මේ විදිහට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ භික්ෂුවන්ට කතා කරනකොට පැහැදිලි කරනකොට මුගලන් ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්න කිරිල්ලත් එක්කයි කතා කරේ. මේක අහගෙන මුගලන් ස්වාමීන් වහන්සේට මෙහෙම හිතෙනවා. එවං උත්තේ ආයස්මා මහා මොග්ගල්ලානෝ ආයස්මන්තං සාරිපුත්තං එතද වෝච මහා සාරිපුත්ත උත්තමයන් වහන්සේට මහා මොග්ගල්ලාන උත්තමයන් වහන්සේ මෙහෙම කියනවා උපමා මං ආවසෝ සාරිපුත්ත පටිභාති සාරිපුත්ත මට උපමාවක්කට උනා නෝක කිව්වට පස්සේ පටිභාතු තං ආවසෝ මොග්ගල්ලාන හරි පටිභානේ වැටෙච්ච දේ කියන්නකො එහෙනම් කියලා වන්න සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මුගලන් ස්වාමීන් වහන්සේට කියනවා ඒ අවස්ථාවේදී වන්න මුගලන් ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා. හජගහ නුවර ගිර ගිරබ්බජ කියලා අඳුන රජගහ නුවරත් රජගහ නුවරට කියන ගිරබ්බජ කියලා. ඒ දවස්වල මං හිතී යන්නේ එහෙ තමයි කියලා දැන් සාරිපුත් මුගලන් ස්වාමීන් පැහැදිලි කරනවා. සීල් පොරෝගන පහතරම් පින්න පාත යනකොට එදා එහි කරත් හදන බාසුන් නැහැගේ සාමිති කියන පුතා කරත්තේ රෝදයක් රහිනවා. රෝදයක් හදනවා. කරත් හදන කෙනාගේ පුතා රෝඩයක් හදනවා. ඔතෙන් ඩාවා පණ්ඩුපුත්ත කියන තාපසෙක්. තාපසෙක් ආවා. ඒ රෝදි හදන තැනට. එයත් අර එයත් ඉස්සර මේ රෝද හදව බාසුන් නෑ කෙනෙක්ගේ පුතේ. ඉතින් මේ ලස්සන උපමාවක් ඈ. ඉතින් මේ බාසුන් නැහැගේ පුතා පණ්ඩුපුත්ත කියන තාපසයාට මෙහෙම අදහස් ඇති වුණා. මේ කරත්ති හදන මේ බාසුන් නැහැගේ පුතාගේ මේ සාමීති රෝදි රහිනවනේ. මේ රෝදේ පැත්තක් මේ පැත්ත ඇදයි. මේ පැත්තේ ඇදයක් තියෙනවා. අර පැත්තේ දෝෂයක් තියෙනවා. මේ පැත්තේ පොඩි වක් වේවක් තියෙනවා. මේ පැත්තේ අරටුව වැඩි. මේ පැත්තේ මේ මෙහෙම කී කියා දැන් අර තාපසයට හිතෙනවා. හිතෙන හිතන විදිහට අරයත් කරනවා. දැන් කියනවා නෙමෙයි. ඒ රෝදි රහින ඒ සාමිති කියන රෝද හදන එක්කෙනාගේ පුතා ඒ විදිහටම රහිනවා. දැන් අරයට අරයට හිතෙන එක. කාටද හිතෙන්නේ? තාපසයට. තාපසයට හිතෙන එක ඒ විදිහටම අරය කරනවා. අරය රහිනවා ඒ විදිහට. එතකොට මොකද වෙන්නේ? ඒ කරත්ත රෝධ යම් ඇදයක් තිබ්බද යම් කිසි මේ අඩුවක් තිබ්බද ඒ සියල්ලක්ම නැතිලා ගියා. දැන් අර තාපසයා කිව්වේ නෑ. හැබැයි හිතපු කරුණ හිතපු විදිහටම අර සාමිති කියන පුතා කරා. එතකොට තාපසයාට හරි සතුටුයි. ඇයි සතුටු? තමන් දැකපු අඩුපාඩු තමන් දැකපු වැරදි ඒ විදිහටම අර සාමිති කියන රෝදේ හදන කෙනාගේ පුතාගේ ඒක දැක්කා. ඉතින් එයාට හරියට මේ කාරණා හතුටක් ඇති වුණා. ඒක හරියට හදවකින් හදවතකින් හදවතක් දැනගෙන කරනවා වගේ කියලා හිතෙන්නේ කියලා මුගලන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඒ කියන්නේ හදවත් දෙක දැනගෙන කරනවා වගේ. අන්න ඒ වගේ සා මුගලන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා අන්න ඒ වගේ තමයි ශ්‍රද්ධාවක් නැති හදයන් හදයන් අඤ්ඤේන ගච්ඡිත එව මේවකෝ ආවුසෝ යේතේ පුද්ගලන් අසද්ධාය ශ්‍රද්ධාවක් නැතුව මේ ජීවිතය ගෙවන්න ඕනකමට පැවිදි වෙලා සට කපට මායා සහිතව කෛරාටික රහිතව සහිතව චපලව මුකරිව ඊළඟට කට වාචාලකමින් යුක්ත ඉන්ද්‍රිය සංවරයක් නැතුව භෝජනේ ප්‍රමාණ දන්නේ නැතුව යජාග්‍රියානියෝගේ කරන්නේ නැතුව ඊළඟට කිසිදු විදිහකට යථාර්ථවාදී ධර්ම ප්‍රතිපදාවක් බලාපොරොත්තුවක් නැතුව සීල් සමාය ප්‍රඥාවට ගෞරවයක් නැතුව සිව්පසයම එක්කම වාසය කරමින් මෙන්න මේ විදිහට ඉන්න අයගේ සී හතිපට්ඨානය තුළ සිහිය පිහිටවා ගන්න නැති අවබෝධයක් නැති සමාධියක් නැති හිත විසිරලා තියෙන මෙන්න මේ මෝඩ අයට ඒකට මෝඩයි කියන්නේ තියෙන්නේ සාරිපුත්ත ඔය දේශනාව හරියට එයාලගේ හදවත රැහැලා දානවා වගේ කියලා මට හිතෙන්නේ කියලා. ඇයි අර තියෙන කරුණමනේ කියන්නේ. දැන් මම ඔබටත් පැහැදිලි කරලා පෙන්වලා දීලා තියෙනවා. දැන් ඔන්න ඔය ක්‍රමේ දැන් මහේසොත් කාරණාවක් ඇහුවානේ. කෙලින් කියන එකයි ඔකයි කියලා. මෙන්න මේ කාරණාවේදී දැන් මම කිව්ව හැම වෙලෙම මම දේශනාවක් ගොඩක් වෙලාට කරන්නේ ඔයාලගෙන් හරි ස්වාමීන් වහන්සේලාගෙන් හරි කිහි අයගෙන් හරි කියන්නේ මම ඇසුරු කරන ඒ මොන වගේ හරි කට්ටියන්ගෙන් ඇතිවෙච්ච කරුණු මුල් කරගෙන තමයි ඒ දැනෙන හැසිරීම් රටාව සහ ඒවා ඔස්සේ තමයි කියන්නේ. එතකොට ඒක කියනකොට මොකද වෙන්නේ? අර අඩුව අර කියන කාරණාව දැනනකොට මොකද වෙන්නේ? හදවතින් හදවත ස්පර්ශ කරනවා වගේ අරක රහිනවා වගේ හරියට අර උපමාව වගේ අර වඩුබාසුන් නැහැ මේ කරත්තර රෝදේ හදන එක්කෙනා ඒ ඒ ඇදේ දැක දැක රහිනවා අරයා ඒ ඇදේ හිත හිතා ඉන්නවා හිත හිතා ඉන්න එකම රහිනවා අන්න එතකොට අර වැරද්දක් කියනකොට ඒක කෙලින්ම දැනෙනවා ඒක හදවතින් හදවතක් රහිනවා රහිනවා වගේ කියන්නේ හොඳට හදවතට දැනෙන එකක් එතකොට අර මොකද එතකොට ඒ ඒ අහගෙන ඉන්නේ ධර්මය අහන කාරණාවක් අහන තැනදී එතකොට දැනෙනවා වැඩි සාමාන්‍ය කියනකොට දැන් අපි හිතමු මම ඔන්න කෙනෙකුට වැරද්දක් කියන මෙහෙමයි කියලා. එතකොට ඒක සාධාරණ වෙන්න හරි කරුණක් කියන්නේ ඉඳී තියෙනවා. හැබැයි ධර්මයක් කියනකොට සාධාරණ වෙන කරුණක් මැදින් පැනලා මට නෙමෙයි කිව්වේ දැන් ඕක මටයි කිව්වේ මම ඔහොම නෙමෙයි කියලා කියන්න ඉන්න ඉඩක් නෑනේ. නේද? දැන් මොන හරි කෙලින්ම කිව්වට පස්සේ ඒකට හේතු කියන එකක් වෙනවනේ. අර කරුණ නිසා, මේ කරුණ නිසා, මේ කරුණ නිසා. හැබැයි දේශනාවක් කරගෙන යනකොට කෙලින්ම දැන් මං කාටවත් ඉලක්ක කරලා කියලා නෑ. එතකොට හැමෝටම පොදුවේ කියන්නේ හැබැයි අර කෙනාට ඒ ඒ අඩුපාඩුව තියෙන කෙනාට ඒ වැරද්ද තියෙන කෙනාට හදා ගන්න ඕන කෙනාට දැනෙනවා. එතකොට ආයේ සාධාරණ වෙන්න ඉඩක් නැහැ. කෙලින් කියනකට වඩා එහෙම කියනකොට හැදෙන්න ඕනේ ගතිය ඉස්මතු වෙනවා වැඩි. ඊළඟට සාරි මුගලන් ස්වාමීන් වහන්සේ වදාලා දැන් ගිහි ජීවිතය අතහැරලා සද්ධාවෙන් මහාන වෙන අය ඉන්නවනේ. ශ්‍රද්ධාවයි වීරියයි ශික්ෂා ගෞරවයයි ඊළඟට අතහැරපු නැති වීරියයි එළඹ සිටි සිහියයි එකඟ සිතයි ප්‍රඥාවයි මුලාකම නැතිකමයි මෙන්න මේ අයට තේ ආයස්මතෝ සාරිපුත්තස්ස ඉමන් ධම්මපරියායන් සුත්වා පීත්වා මඤ්ඤේයන් ගසන්ති මඤ්ඤේයන් වචසා මනසාච ඒක හරියට කොයි වගේද ඒ අයට මෙන්න මේ වගේ දෙයක් වචනේනොත් මනසිනුත් ඒ අයට මිහිරි පානයක් දුන්නා වගේ පානය කරනවා කියලා හිතෙන්නේ. ඒ අය ඒ ඒ ඒ භික්ෂුන් වහන්සේලා කුසල් වලින් ඉක්ම වෙනවා කුසල් වල පිහිට වෙනවා. අන්න ඒක කොච්චර ශ්‍රේෂ්ඨයිද කියලා මුගලන් ස්වාමීන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට වදාරනවා. තවත් උපමාවක් කියනවා. සේතාපි ආවසෝ හරියට ඇවැත්නි මට මිහිමයි හිතෙන්නේ. ලස්සන වෙන්න කැමති තරුණ පුතෙක් හරි දුවෙක් හරි ඉන්නවා. එයා හොඳට හිසේ පටන් හොඳට වතුර නාලා ලස්සන මල් මාලයක් Taman නිරුම් මල් හරි පිච්ච මල් හරි මොන හරි මල් අලුත් මල් මාලයක් ලැබුණාම එයා ඒක සතුටින් දෝතිම්ම පිළිගන්නවා. එතකොට එයාගේ ශරීරාංගයේ හිසෙහි ඒක ලස්සනට පළඳ ගන්නවා. අන්න ඒ විදිහම තමයි මේ ශ්‍රද්ධාවෙන් ගිහි ජීවිතය අතහැරලා ඉන්න අය ගුණවත්, චපල නැති, ඊළඟට යථාර්ථවාදීව රඟපෑමක් නැති සංවරකමින් යුක්තව කෙලෙස් වලට බැඳීමක් ඉන්නද රූපක්ඛිලේස යන් වලට ඉඩක් නැති යථාර්ථය දැකීමම ඉලක්ක කරගෙන ඉන්න එළඹ සිටි සිහියක් තියෙන ඊළඟ ප්‍රඥාවන්ත මෙන්න මේ අයට අන්න ඒ වගේ කියන ඔය විදිහේ දේශනාවක් ඇහෙනකොට එය අයට ඒක මහා වටිනා දෙයක්. අන්න දැනෙන හැටි වටිනා දෙයක් හැටියට දැනෙන්නේ. හරියට ලස්සන වෙන්න කෙනෙකුට මල් මාලයක් හම්බුණා වගේ. එයාට අකුසල් වලින් බේරෙන්න කොච්චර හොඳයිද කියලා මුගලන් ස්වාමීන් වහන්සේ ඒ කාරණාව ඒ උපමාවත් එක්ක පැහැදිලි කරලා පෙන්නනවා. ඉතින් මේ භාසිතයේ ඉති ඉතිහතේ උබෝ මහානාගෝ මහානාගයන් දෙන්න අතර අඤ්ඤමඤ්ඤස සුභාසිතං දෙන්න අතර තිබිච්ච සුභාසිත යන්න අනුමෝද සම්මා සමානුමෝදින්සු දෙන්නම වෙන්වීම වශයෙන් අනුමෝදන් වුණා කියලා මේ දේශනාවේ පැහැදිලි කරනවා. මේක තමයි අනංගන සූත්‍රය. මොනවාරි ප්‍රශ්න අහන්න තියෙනවද? උපක්ඛිලේසන් ගොඩාක් කිව්වා. ප්‍රධාන වශයෙන් තියෙන හතරක් කිව්වා. සංස්කාරයන් අසරන්නේ උපක්ඛිලේස කියන්නේ රකට වෙන්නේ නැහැ කියන එක. කොහොමත් ප්‍රකට වෙන්නේ නැහැ කොහොමත් උපක් කෙලෙසේ කියන කාරණාව. කෙලෙසේ දැක්කනම් ඒ කාරණාව ප්‍රකට වෙනවා. යථාර්ථ වශයෙන් දකින විදිය. එතකොට ඒක කොහොමත් ඉක්ම වෙනවා. ඒ කියන්නේ අපි අපට අපි මොනවා හරි ලෝකයේ සාධාරණ කෝණෝස්ත්‍රේනි මනින්ද යන්නේ. එතකොට අපට අර දැන් මම ඔය ඔය ඔය ටික ඔක්කොම අතහරින්න මම සරල කාරණාවක් කියන්නම්. දැන් මේක පොත දකිනවා. අපේ කෙලෙසයක් නෙමෙයි ඉතින් ඒකට සාධාරණ උපක්ලේශ අපේ කෙලෙස් නෙමෙයි දකින්නේ. අපේ කෙලෙස් නෙමෙයි. ඒක තහබූත ඥානෙ නෑ කියනකොට ඒ සියල්ලක්ම දැන් මෙතන ගොරෝසු මට්ටමින් ඔක්කොම කියන්නේ. හැබැයි අතහබූත ඥානිය නැති බවත් එක්ක කතා කරන්නේ. අතහබූත ඥානිය නැති බවත් එක්ක කතා කරනකොට අර කෙලෙස්ේ කොහොමද උපක්ලේශම තමයි. මෙතන සඳහන් රාග දේශ මොහොනේ කියන්නේ එතන කියන්නේ මොහ කියන්නේ අර ලෝකයේ මට්ටමේ මෝඩකමක් එක්කම නැත්තම් අර නෑ දැන් කෙලෙස් දැන් මෙතන පැහැදිලි කරනෝනේ රාග දේශ මොහ සහිතවයි මැරෙන්නේ කියලා කෙලෙස් නැති කෙනා ලෝකයේ කෙලෙස් නැති කෙනා රාග දේශ මොහ සහිතවයි මැරෙන්නේ එතකොට යාට අර නැති බවක ඉන්නකමක් එක්ක යථාර්ථයක් ඉක්මවීමක් දකින්න නැති කොට පුංචි ප්‍රිය මොනවා හරි ක්‍රමයකට දැන් මම අපේ පරිසරයෙන් ඉන්නේ ප්‍රියයි කියලා හොඳයි කියලා. ඇලෙනවා කියලා බැඳෙනවා කියලා. ඒ මොනවා හරි ක්‍රමයකට එකක් ආවහම මොකද වෙන්නේ? අන්න ඒකත් එක්ක වර්ධනය වෙනවා. එතකොට ඒ රාග දේශ මොහ කරන තහත්වාදී වෙනවා. කෙලෙස් නෑ කියන එක දන්නේ නෑ කියන තරම කෙලෙසය මොනවයි? කෙලෙස් එකම කෙලෙසය. ඒ මූලික හතර වෙනස මේ කියන්නේ දෙවන එක උපක්කලස් වර්ධනයයි නෝපක්කලස් උපරිමයි අර වීර්ය හතර වෙනවා හ්ම් අන්න ඒ ඒ අදහස එනවා මේ ඒ හතර වෙනවා ඔව් ඒ හතර යනවා නමුත් අර එකක් දැන් අපි ගත්තොත් හතරම නෙමෙයි ආදී තුනක් එකක් එකක් දැන් මෙතන තුන්වෙනි එකක් කියන්නේ කුසල් උපදවා ගන්නවා නූපන් කුසල් උපදවනවා උපන් කුසල් වර්ධනය වෙනවා නූපන් කුසල උපදවා ගන්නවා කියන එක කතා වෙන්නේ නැහැ. මේ කෙලෙස් නැතුව තියෙන කෙලෙස් නැහැ කියලා දන්නේ නැහැ කියන්නේ. අනිත් දෙක අනිත් එක හරියනවා. අර තුන්වෙනි පුද්ගලයන් සංස්කරණයට කෙලෙස් නැහැ කියන එකත් තියෙනකොට පොඩි නිස්සකාවක් උපදිනවා කියන කාරණාව කියන්නේ. ඒකට දැන් එතකොට දැන් අපේ ලෝකෙමත් වෙන කතා කරොත් එහෙම කෙලෙස් නැතිවත් නේ ආයි උපදින්නේ. හ්ම්. මොකක් කුසල ඉපදිනවද අකුසල ඉපදිනවද කියන්නේ මූල දෙක නේද නූපන්න කුසල ඉපදීමයි නූපන්න කුසල ඉපදීමයි උපන්න කුසල් භාවිතය එකතු දෙක මුල් දෙකේ නේද අනිත් එකේ කුසල් පැත්තම දෙකම ආ අමීම හරි මුදස්ස කියන කාරණාව අරකින් හරි නූපන් කුසල් ඉපදවීම දෙවෙනි එකට එහෙම ගත්තාම ඒ කියන්නේ තුන්වෙනි එකට මේකේ තුන්වෙනි කාරණාවට අරකේ තුන්වෙනි කාරණේ දෙවෙනි කාරණාව. සමහරවිට ඉච්ඡාවක් හටගත්ත නිසා කියන සඳහන් මේ කරුණ. ඒ වගේ ඉච්ඡාව සමග විස්සක් විතර කතා කරා. එතකොට ඒ ඉච්ඡාවට උපක්‍රේෂය කියන නැත්නම් ඉච්ඡාව නිසා කිපෙන බවක් ඊට පස්සේ නොසතුටු වෙනවා කියලා ඒ ඒ මත උපක්‍රේෂය නැත්නම් ඉච්ඡාව. අරවන්නේ ඉච්ඡාව කියන්නේ අතහා භූතයක් නොදන්නාකම නිසා තමයි ඉච්ඡාව කියන්නේ. ඉච්ඡාව කියන කාරණාව කෙනෙකුගේ යෙදීමක් යෙදීමක් නෙමෙයි. කෙනෙකුගේ යෙදීම තමයි පටි ගැටීමයි නසතුරු භාවය කියන්නේ. යෙදීම තමයි උපක්ඛිලේස. අරක අර කියන්නේ ගොරෝසු මට්ටමේ කෙනෙක් ඉන්නවා කියන කාරණාවට අරක තහර්ථ නොදැකීමත් එක්ක ඇති වෙන සිද්ධියක් තමයි මේ ඉච්ඡාව. ඒක තමයි ඉච්ඡාව කියන්නේ යෙදීම වෙනස් කරන්නේ. සමග කැමැත්ත කියන යෙදීමක් නෑ කැමැත්ත යෙදීම يعني දැන් අපි ගත්තොත් මෙහෙම ඔයාලට මොකකට කැමැත්තක් ඇති වෙනකොට එයාට ඔයාට ඒ වස්තුව ලැබිලා හිටියේ එදෙන්නේ ඒකද කරන්නේ ලැබුණා කියන එක නේද එතකොට ඉදිරියට තියෙන අන්නේ කාරණා දැන් මම කියන්නේ මේ ලෝකයේ මට්ටමේ ලෝකයේ මට්ටමේ උපක්ඛිලේශ කියන පරියායත් එක බැලුවාම එහෙම නැත්නම් ජීවිතයේ ඇත්ත කතා කරන යථාර්ථය හොයන කෙනෙකුගේ දීමක් වෙන්නේ ඒක මෙතන කතා කරන්නේ ඒ පරියායෙන් නෙමෙයි. මෙතන කතා කරන්නේ ලෝකයේ පිදෙන උපක්ඛිලේශ. එතකොට උපක්ඛිලේශය වෙන්නේ අර මේ පටිගයයි අමනාපවයි. අර කියෝලා හොයන තත්ත්වයක් ගත්තා. ඉච්ඡාවක් කියන තරම ගැටීමක් තමයි තියෙනවා. ලැබෙන්නේ නැතිකොටනේ ඉච්ඡාව. ඔව්. සම්මන් පස්සේ ආයිච්ඡා කරන දේ. ඒ කියන්නේ අපිට ඉන්න බෑනේ. තනි ඉච්ඡාවක කියන විග්‍රහයක ඉන්න බෑනේ. ඉච්ඡාවක් නිසා තමයි යම් ලැබීමක ඉන්නේ. ඒක දැන් අර අපි ගොරෝසු මට්ටමින් අතහැරියට ගොඩාක් කෙනාවට තියෙන කාරණාව තමයි අපට ගොරෝසු මට්ටමින් අතහැරලා දැන් ඇත්තටම භික්ෂූන්ට අල්ලගන්න තියෙන දේවල් වස්තු හැටියට තියෙන්නේ සිව්පස්ය. මොනවා හරි ඔය ඔය කරුණ ඔස්සේ දැන් දැන් දැන් නිකන් අපට පස්සේ නිකන් හිතනකොට මේක මහ පුදුම එකන්නේ හිතන ඔය ආසාවල් ගැන හිතන පස්සේ නමුත් උඹම ආසාවල් ලෝකේ තියෙනවා. අර මං කිව්ව ඔයාලට එන්න ඉඩ නැති ආසාවල් කියලා. නමුත් ඔය ආසාවල් ලෝකෙ තියෙන. ඔයාලට කාම ශීලයට ඇතහැරියාට පස්සේ අපිට ඊට පස්සේ ක්‍රියාත්මක වෙන ස්වરૂප තමයි. අන්න ඊට පස්සේ ක්‍රියාත්මක වෙන විදි. ඒක අපට අල්ලන්න බෑ. මොකද ඒක හොඳ පැත්තෙන් එන්නේ. සමහර ඒවා හොඳ හොඳ හොඳ විදියට එන්නේ. තමයි අපි අපේ දැනන් හිටියේ නෑ. අපි සියලුම පස්සේ දන්නවනේ. ඊට පස්සේ මේව හඳුනගන්න පහසු විදිහට ඒත් ඒකම ප්‍රහාණයට විතර විතර අපි මේවා හිතෙනවා නම් ප්‍රමාණයට පහසු වෙන්නේ. අනිවාර්යයෙන්. ඒකත් පහසුයි. ඊළඟට තමයි අපට සමහර උපක්ඛිලේශ වෙන්න පුළුවන්. නිකන් හිත පමණින් ප්‍රහාණය වෙන්නේ නැති. එතකොට අපට ඒ කාරණාවේදී ගොඩාක් ධර්ම ප්‍රතිපදාවත් එක්ක ගොඩාක් යන්න ඉඩ තියෙනවා. එතකොට ප්‍රහාණය වෙනවා. කොහොමද අපි උපක්ලේශ ලන්නවනම් එයා අනිවාර්යෙන් ප්‍රහාණය කරන්න දඟලනවා. ඒක අර අයිති වෙන දෙවෙනි ගණනේ දෙවෙනි කෙනාටනේ. එයා එයා කැමති යුතුයි කියලා වීර්ය කරන්නේ. කියන්නේ එයාට ඒ කාරණාවක් ලැබෙනවා අනිවාර්යයෙන්. එහෙම නැතුණාම ලැබෙන්නේ නැහැ. ඒකයි ලෝකේ මට්ටමින් තියෙන කෙලෙස් වලට වඩා මේ උපක්ඛිලේස සහ මේ වගේ මම අර සියුම්ම පැහැදිලි කරේ. ඒ උපක්ඛිලේස එනකොට ඒ ඇලීම් බැඳීම් අහුවීම් කියන කාරණා එනකොට ඒ කාරණාව ලේසියෙන් තේරුම් ගන්න බෑ. ඒක හොඳ පැත්තෙන් ඉන්නේ. ඉතින් අර මේ සූත්‍රයේ තියෙන්නේ මේ අකුසල විතරක් මට අංගුත්තර කුද්දකනිකායේ ඉති උත්තක පාළිය තියෙන්නේ. පරානුද්වේත අනුන් කිරේ අනුකම්පාවට ගන්න විතරක අකුසල දරකයක් කියන්නේ. අනුන් කෙරෙහි අනුකම්පාවෙන් අපි කෙනෙක් කෙනෙක් කියන්නේ පරානුද්වේතා පටිසංයුක්ත විතක්කෝ අනුන් කෙරෙහි අනුකම්පා මුල් කරගෙන ඒ ඒක මුල් කරගෙන ඇති වෙන කාරණාවත් අකුසල විතරකයක් එතකොට අපට නොතේරෙන විදිහට අකුසල විතරක කියන්නේ ඇත්ත දකින්න බැරි වෙන විදිහට වෙන මොකකින් හරි මමත්වයේ තහවුරු වෙන විදිහේ අකුසල කරකයක් එනවා. සාමාන්‍යයෙන් අනුමත්තමේ කාමයේ අතහැරලා දැන් සූමත්තමේ කාමයකට යද්දී අපි එතනදී අපි දැන් ශ්‍රේෂ්ඨ බවක් මනින්නේ කලින් හිතපෙගත් එක්ක එතනත් අපි වර්තමානයේ කෙලෙස් වලට පහර වෙනවා කියන ගැරෙන්න අතීතයත් එක්ක සංසන්දනය කළා හතර හතර වෙන එකක් තියෙනවා. දැනගෙන හිටියනම් දැනගෙන ඉඳීම වටිනවා. කෙලෙස් එක. එතකොට දෙවෙනි කණේට වැටෙනවා. අතනදී අපි අරටක දැන් ඒක ඉක්මවද්දි ඉක්මුවේ බව හසුරු වෙන එක හරි. හැබැයි වෙනකම් එක ඉද්දි අරක මනින එක වැරදි. සිතන්දිය සාධාරණීකරණය නැතුව ඒක වැරද්දක් කියලා දැනගන්න එක වටිනවා. ඔව්. අයියට සමහර වැරදි තියෙනවා ලෝකෙට පෙන්වන්න අමාරුයි. හැබැයි මේ විදිහට දැන් අපි හිතමු මම මොන කෙනෙකුට මේ කාරණා වැරදි කියලා කියනවා. හැබැයි කිව්වහම ඒකට සාධාරණ හේතු වෙනවා. හැබැයි එහෙම වෙන්නේ නැහැ මම දේශනාවක් ඇරෙන්න කරනකොට හැම පැත්තෙන්ම කරුණුත් එක්කනේ කියන්නේ. එතකොට අර තමන්ගේ පැත්ත වැදිනවා තමන්ට මේ වැරද්ද තියෙනවා කියලා. අර සාධාරණ හේතු වෙන්න ඉඩ නැති එක. නැත්තම් කෙලින්ම දැන් අපිට මොකද දැන් මම හේතු මොකක් හරි කෙනෙක් චෝදනා කරනවා කියලා. එතකොට මම මම වචනයක් කියනකොට මම සිමින්නේ කියන්නේ කියාගෙන යනකොට වාටි ළඟට එළියෙන් එනවනේ ඇතුලෙන් එනවනේ මේක නිසා මේක උනේ මේක නිසා මේක උනේ කියන කාරණාවට එන්න ඉඩක් තියෙනවා. නමුත් දැන් මම දේශනා කරත් ඒක කියන්නේ දැන් නෑ. ඒ විශ්ින්නේ ගතියක් අල්ලගෙන ඉන්නවා. ඔව්. සති වෙනදත් අර කාමී පැත්තෙන් සාධාරණ අර කොහොමද ලස්සනයි කරක් එක්කම මේ දේශනාව කලින් කරා සුත් විදකි කරත් නම් මට මතකයි මේක මට අද බලද්දි මතක් වුණේ ඥානිමනාවුත් හරිය හතුරු වුණා කතා කරන කියන්නේ ඒ කියන්නේ හදවතින් හදවත රහිනවා කියන කාරණා මගේ දේශනා ගොඩක් වෙලාට එහෙම තියෙනවා කලාතුරකින් තමයි සමහර ඒ කියන්නේ ඒ මම ගොඩක් වෙලාවට සමහර වැරදි තියෙනවා තියෙනවා ඒකාන්තයෙන් කියන්න ඕනේ. ඒකත් සමහරලාට කියන්න පුළුවන්. පිරිස ඉදිරියේම කියන්න පුළුවන් අවස්ථා තියෙන කරුණු තියෙනවා. එහෙම කියනකොට හරි මේ මටත් බරක් නෑ කියන්නේ. අයි කෙනෙක් ඉලක්ක කරලා නෙමෙයි කියන්නේ කෙනෙක් කෙනෙකුට ඍජුව නෙමෙයි කියන්නේ. ඒතර බරක් නෑ. සමස්තයක් වශයෙන්. හැබැයි අරයාගේ හදවත හදවත රහිනවා. හදවතින් හදවත රහිනවා. අවසරයෙන් මේ මේක සම්පූර්ණ විශ්නාව අර විවෘත වෙන ශ්‍රේණියට සත්‍යත්වාදී විදිහට මේ ගොඩක් විස්තරම් ගොඩක් අදාළම කරන පොගෙන මේ මාර්කෙන් ඒකේ අර්ථයත් එක වෙනසක් හ්ම් අර්ථයත් එක සම්පූර්ණ එක තමයි විවෘත වීම කියන කාරණාවත් එක්කම අපේ මොකක් හරි වැරද්දක් කවතනේ දැනගන්නේ නැත්තම් හොඳයි කියලා හිතෙන්න පුළුවන් එයාට ගැටීමක් ඒ කියලා අදහසින් එතරම් උපක් නේද? ඒ කියන්නේ ඒක දැනගත්තොත් එයා දැන් ගැටීමක් ඇති වෙයි. ලෝකේ මට්ටමින් යම් මට්ටමකට හොඳ එකක් කියනවා. ඒ අපේ පැත්තට ගත පස්සේ මම මගේ නිම්මක් එක්ක දකින ඒ උපක්‍රිය සිදෙනවා. ලෝකයේ පැත්තෙන් ගත්තාම තව කෙනෙකුට ගැටීමක් ඇති වෙනවනම් ඒ කාරණාව කියනකොට එයා ගැටීම වලක්වීම කියන කාරණාවක් එක්ක එතන සාධාරණත්වයක් තියෙනවා. හැබැයි අර හිම ගත්තාම කොහොමද තේරෙන්නේ? තව කෙනෙක්ගේ වරද සංගවන එක තව කෙනෙක්ගේ වරදක් ඉතින් පෙන්ලා දෙන්න ඕනේ. ඒක ඉතින් අර අවස්ථානුකූලව මේ හැම එකක්ම එක තමයි කියන්නේ. එහෙනම් හොඳයි. ඔයත් කරා.